භාවනාව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන විදිහට ඔය කියන කාරණේ පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි මුල ඉඳලම ඒ උන්වහන්සේ දේශනා කරන අර දුකෙන් නිදහස් වීමේ ප්‍රතිපදාව පැත්තට චුට්ට චුට්ට කිට්ටු වෙමින් ඉඳී. ඉතින් ඒක කරන්න පටන් ගන්න නියමක් හැටියට භාවනාව වාඩි වෙලාම කරන්න ඕන කමක් තියෙනවා නම් පරියන්කෙම කරන්න ඕන කමක් තියෙනවා නම් තමන්ට නිදහස් තැනකට ගිහිල්ලා මොහොතක් නිෂ්කලංකේ වාඩි වෙලා ඉන්න හිත හදා ගන්නවා නම් හොඳයි. මම ඉස්සෙල්ලතර කියාගෙන ආවේ පහුගිය ටිකේ මම ඔය එක වැඩිහිටි ආමුදුර කෙනෙක්ගේ දේශනාවක් ඇහැව්වා. උන්වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක් අහන කෙනෙක් ස්වාමීන් වහන්සේ කොච්චර වෙලාවක් භාවනා කරන්න ඕනද කියලා. උන්වහන්සේ ගොඩාක් වයසයි හරි තලතුණ ආමුදුරෝ ගත ගතම hina වෙලා උත්තරේ දෙනවා තප්පර 20ක් කරන්න පුළුවන් නම් ඇති පළවෙනි එක. ඉතින් ඒ වගේම තමයි අපිට අපිත් එක්ක සාමයෙන් ඉන්න පුළුවන් වෙලාව කොච්චරද කියන එක පළවෙනියෙන්ම තේරුම් අරගෙන ඒ වගේ වෙලාවක් අපේ හුස්මත් එක්ක හෝ අපේ ශරීරයත් එක්ක හෝ අපේ වේදනාවල් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගන්න එක තමයි හොඳ කියන එක පළවෙනිම මම යෝජනා කරන්න කැමතියි. නිදහස් තැනකට ගිහිල්ලා මොහොතක් ඉන්න බලන්න. උදාහරණයක් කිව්වොත් එහෙම පෞගී දිගේ මෙහි තිබිච්ච එක ওই භවනා වැඩසටහනක් දවසකදී එක අය කෙනෙක් මම දැක්කා භවනා අපේ ශාලාව ඇතුලේ ගොඩාක් අමාරුවෙන් හුස්ම හොයන්න හරි මොකක් හරි දෙයක් කරන්න දඟලනවා මේක. ටික වෙලාවකින් නිින්ද යන ගතියකුත් මම දැක්කා. ඊට පස්සේ මෙයා මොකද කරේ නැගිටලා ගිහිල්ලා අපේ මේ ඔක්කොගේ පේමන්ට් කෑල්ලක් තියෙනවා. ඒ පේමන්ට් කැලේ වාඩි වෙලා බොහොම හොඳට භාවනා කරනවා මම දැක්කා. කොහොම නමුත් වාඩි වෙලා ඉන්නවා දැක්කා. ඊපස්සේ අවසානෙට කමඨහන් සුද්ධ කරන වෙලාවේ කමඨහන් කතා කරන වෙලාවේ මෙයා කියනවා සයන්දාස වාඩි වෙලා මේ හැරි ඇතුළට වෙලා ඉන්නකොට හරි හරි අමාරු බවක් තිබ්බා. නමුත් අර පේමන්ට් එකටලා ඉන්නකොට අර ඇඟට දැනෙන හුලඟ ඒ ඇඟට වදින හුලඟ දැනීගෙන මම උන්නේ නිදාසි වාඩි වෙලා හිටියා. මොහොතක් ඒක තැම්පත් කරගෙන හිටියා. ඒක මට වටිනවා කියලා. ඉතින් මම මේ කතාවෙන් කියන්න පෙළගන්නේ කියන්න හදන්නේ පළවෙනියෙන්ම ඔයත්ගේ වටේ තියෙන දේවල් එක්ක සාමයෙන් ඉන්න හිත හදා ගන්නවා නම් භවනාව කියන එකට යන්න හොඳ ආරම්භයක් හම්බ වෙනවා. විශේෂයෙන්ම භවනාව පටන් ගන්නකොට අපිට ප්‍රධානයෙන්ම වගේ කරදර බාධක කරන දේවල් වගේක් තියෙනවා ශබ්ද බද්ධ. පළවෙනියම මොකද හිතේ මේ දුවනවා, සද්ධාහන බලනවා, ඇහෙනවා, ඒවට කලබල වෙනවා, බය වෙනවා. මට මතකයි මගේ භාවනාවේ මුල් කාලෙදී බය වෙච්ච වරක් තිබුණා බොහෝ වාර ගානක්. ඉතින් පළවෙනියෙන්ම මගේ යෝජනාව තමයි ටිකක් එක තැනකට ගිහිල්ලා නිදහසේ වාඩි වෙලා චුට්ටක් අහගෙන ඉන්න වටපිටාවේ මොනවද ඇහෙන්නේ කියලා. හිත යන්නේ ඒවට නම් ගියාට කමක් නැහැ. ඒ හිත යන්නේ මොනවටද කියලා තේරුම් අරගෙන ඒකත් එක්ක ඉන්න. ඒ කියන්නේ හිත යන්නේ කොහටද කියලා නොදැන අපි වෙන දෙයක් කරන්න උත්සාහ කරනවට වඩා මම හිතනවා අර යථාභූත ඥාන දර්ශන කියන pāli වචනයට කිට්ටු වෙන විදිහට අපි මොනවා හරි අපිට පුරුදු කරන්න පුළුවන් නම් අපේ ජීවිතය තුළ මේ යථාර්ථය තේරුම් අරගෙන මොකක්ද මේ වෙලාවේ තියෙන යථාර්ථය අපේ හිත පිටට දුවනවා නම් බාහිරට දුවනවා නම් සද්ද බද්ද වලට යනවා නම් දැනගෙන ඒ සද්ධාගෙන දැනගෙන ඒ සද්ද වලට සවන් දීලා ඉන්න ඒක එතකොට අපේ භාවනා අරමුණ කමඨහන බවට පරිවර්තනය වෙයි. ඒ શબ્ද අහගෙන ඉන්නකොට අපිට තේරෙන්න ගැනීම මේකේ විශේෂත්වයක් නැහැ. මේක ඇහෙනවා ඔබ තමයි කියනවා. ඉතින් ඕකේ ඉන්නහාට කල්පනා කරන්න හිතන්නත් ඕන නැහැ. ඊට පස්සේ විදෙන් විද විදෙන් විද චුට්ට චුට්ට ඔය අවධානය Taman ගාවට එන පටන් ගනීවි කියලා මම විශ්වාස කරනවා. බාහිර තියෙන දේවල් වලට තියෙන සම්බන්ධතාව පොඩ පොඩ අඩු වෙන්න අඩු වෙන්න එහෙම නැත්නම් බාහිර තියෙන දේවල් වල තියෙන සබැදියාව අල්ලා ගැනීම ටික බැහැර වෙන්න බැහැර වෙන්න සාර්ථක අභ්‍යන්තර ගමනක් යන්න පාර පෑදෙනවා. පාර හැදෙනවා. ඉතින් එහෙම වෙනකොට අපේ අවධානය පොඩ පොඩ මොහොතින් මොහොත ඩිංග ඩිංග අපි ගාවට කිටුවේ. අපි ගාවට ලං වේ. අන්න එතකොට ගොඩක් වෙලාවට භවනාවේ මූලිකම අවදීවල ඕ කවදා නමුත් මේක වෙන්න පුළුවන්. ඉස්සෙල්ලම ශරීරයට පිටත තියෙන දේවල් ගැන සමහරක් විට අවධානවත් වෙන්න පුළුවන් අවධානය ලැබෙන්න පුළුවන් සමහරක් විට ශරීරයේ සමහර සමහර කොටස් තේරෙන්න පුළුවන් බාගදා ඒක අර බාහිරින් දකින්න හැටියට පේන්න පුළුවන් ඊට පස්සේ හෝ සමහරක් වෙලාවට ශරීරයේ අභ්‍යන්තරින්ම තේරෙනවා වගේ අන්නේම දැනෙන්න තේරෙන්නත් පුළුවන් මේ හැම එකකම මම කියන්න උත්සාහ කරන්නේ අපි භාවනාව කරන්න පටන් ගන්න කැමති අය හැටියට බලාපොරොත්තුවක් තියෙනවා වාඩි වෙච්ච ගමන්ම ආනාපානයට යන්න. ආනාපානයෙන්ම බලන්න. හුස්ම රකින්න. හුස්මම බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන මහා කරුණිකයන්න් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් වහන්සේගේ ඉගැන්වීම තමයි මවතා පළවෙනියෙන්ම පිනතුනි යන්න එපා කියලා කියනටත් වඩා උන්වහන්සේ යෝජනා කරනවා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්න කියලා. සිහිය කියලා කියන්නේ වර්තමානයේ තුල අපිට වැඩිපුරම දැනෙන, තේරෙන, දැනගන්න, තේරුම් ගන්න දෙයක් තියෙනවා නම් ආන් ඒක ඌමනාවෙම දැනෙන, තේරෙන සහ දැනගන්න, තේරුම් ගන්න දෙයක් බවට පරිවර්තනය කරගන්න කියන. එහෙම කරගන්න පුළුවන් කමක් අපිට තියෙනවා නම් අපි පැහැදිලි වර්තමානයට පත් වෙන්න හෝ පැහැදිලි වර්තමානය තුල ජීවත් වෙන්න ඉගෙන ගන්න ආය බවට පරිවර්තනය වේ. භාවනාව කියන එකේ මූලිකම අර්ථය වෙන්නේ අර්ථයක් වෙන්නේ ඔය අතීතයට දුවන අනාගතයට දුවන හිත වර්තමානයට ගන්න එක කියන එක වෙනස් පුළුවන්. අන්න ඒකට සිහිය කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයත් භාවනාවට මූලික වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ භාවනා කරලා තියෙනවා වෙන්න පුළුවන්. කොහොම නමුත් පළවෙනියෙන්ම දැනෙන දේ දැනගන්න ස්පර්ශ වෙන දේ තේරුම් ගන්න උත්සාහ කළොත් හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. ඊට පස්සේ ඉගෙන ගනීවි අපි ඒ දේත් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද කියලා. ඒ ඇහෙන සද්දයක් නම් ඒ ඇහෙන සද්දයක් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් සද්දය කරදරයක් කරගන්නේ නැතුව නිදහසේ මොහොතක් ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් අපිට ශරීරයේ තේරෙනවා නම් ශරීරයේ තේරෙන වේදනාවක් නම් ඒ වේදනාව කරදරයක් කරගන්නේ නැතුව ඒ කියන්නේ වේදනාව ගොඩක් වෙලාවට දැනෙන්නේ භාවනා කරද්දී විතරක් නම් ඒක එතකොට ශරීරය අපිට දැනුණා තේරුණා කියන එක පෙන්වන්න එන එක්තරා ශාරීරික භාෂාවේ ඉඟියක් වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ වගේ අවස්ථාවක් අවස්ථාවල් හම්බ වුණාම උහුණ දෙන්න වුණාම අපි ඩිකඩින් ඉගෙන ගනිමු කොහොමද ඒවත් එක්ක සාමයෙන් ඉන්නේ කියලා. අන්න එහෙම ඉගෙන ගන්නකොට අන්න එහෙම තේරුම් ගන්නකොට අපිට වුමනා වේවි ඒ දේවල් වලට හිත ගියාට අපි ගාව තියෙන්න ඕන අරමුණකුත් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ අපි ගාව ස්ථිර හැටියටම ගොඩක් වෙලාවට අස්ථිර ලෝකයක් වුණාට ගොඩක් වෙලාවට ස්ථිර භාවයක් තියාගන්න පුළුවන් වෙන විදිහ මොකක් හරි අරමුණක්වත් අපි ගාව තියෙන්න ඕන කියලා. අන්න ඒකට ගොඩක් වෙලාවට ඔයත් කැමති නම් ආනාපානය කැමති නම් මෛත්‍රිය කැමති නම් අසුබේ ආන් වගේ මොනවාරි දෙයක් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සතිය පැත්තෙන් කතා කරනවා නම් ඔය කියාපු හැටියට බාහිර තියෙන ශබ්දබද්ද දැනලා දැනගෙන ඒවත් එක්ක සාමයෙන් ඉන්න හිත හදා ගන්නකොට ඊළඟට හිත නිරන්තරයෙන්ම ශරීරයේ ගාවට කිට්ටු වෙනු ගනීවි. එහෙම වුණාම මූලිකව සමහරක් වෙලාවට අපේ හිත අවධානය ශරීරයේ බාහිර පැත්තට යෙවෙන්න යෙද වෙන්නත් පුළුවන්. හිත පන්නවන්න උත්සාහ කරන්න එපා ආනාපානෙමයි බලන්න ඕනේ කියලා. ඒක ඇත්තටම අර ස්වභාව ධර්මයේ අභිභවා යන ස්වභාව ධර්මයට හරියටම කිව්වොත් එම ස්වභාව ධර්මයට ඉගෙන් වෙන වගේ ඒකට ප්‍රතිවිරුද්ධතාවයක් දක්වන කටයුත්තක් කරන්න යනවා වගේ දෙයක් වෙන්නේ. ඊට වඩා අර උදකන් හීන අයන්ති නෙත්තිකා කියනවා වගේ අර වතුර යන පැත්ත තේරුම් අරගෙන ඒ පැත්තට කාණුව හරන්න උත්සාහ කරන්න හේ බුදුහාමුදුරුව අපිට කියනවා අපි මේ හිත හදාගෙන යන වැඩපිළිවෙලේදී මේ හිත ගමන් කරන පැත්ත බලාගෙන ඒ පැත්තත් එක්ක සිහිය දිනු කරගන්න බලන්න. අන්න එතකොට අපිට අපේ ওই භවනා අරමුණට එන්න ලීසි වේවි කිය. ඉතින් මූලිකව ඒ කියන ශරීරේ බාහිර නම් තේරෙන්නේ ඒ බාහිර තේරුම අරගෙන ඉන්න. අභ්‍යන්තරයේ ස්වභාවිකවම තේරෙනකන් මොහොතක් ඇඳිලා ඉන්න. ඒ මොහොත රැඳිලා ඉන්නකොට ඒ මොහොත තුරදී ඒ රැඳිලා ඉන්න එකේ ප්‍රතිවිපාක නැත්නම් ඵල විපාක හැටියට කුසල විපාක හැටියට ඊවසීම කියලා කියන උතුම් වූ ගුණ ධහම අපේ ජීවිතය තුළ වර්ධනය වෙලා ඇති. કોઈ ඊවසීමත් එක්ක <clears throat> මට ඕන දේ කරන්න ඕන නැත්නම් මගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන මගේ පාලනයට මේ හැම එකක්ම ගන්න ඕන කියන අවශ්‍යතාවයෙන් වමනාවෙන් ඒ ඕනකමී මොහොතින් මොහොත පොඩ පොඩ නිදහස් වෙලා තියෙනවා. අන්න එහෙම වෙන්න වුණාම ඒක ස්වභාවිකවම බාහිර පැත්තෙන් අභ්‍යන්තරයට යන්න පටන් ගත්තම අපිට ශරීරයේ අභ්‍යන්තරයේ තේරෙන්න ගන්නේ ඒත් එක්කම ශරීරයේ සමහරක් වෙලාවට ඒ තියෙන දේවල් කොටස් මතුවෙන්න ගන්නේවි බාගදා හුස්මක් තේරෙනවා නම් හුස්ම පුණක් තේරෙන්න ගන්නේවි සමහරක් වෙලාවට හුස්ම ගන්න එක වෙන්න පුළුවන් සමහරක් වෙලාවට හුස්ම යන එක වෙන්න පුළුවන් පළවෙනියම තේරෙන්නේ ඒ කොයිකත් එකයි ඒ ඒ හැම එකකටම අපි ආවේ අර මූලික විදිහේ තියෙන ඒ අභ්‍යාස ටික පුරුදු කරලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඇවිල්ලා තියෙන බුදුහාමුදුරෝ දේශනා කරන අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මූලිකවම සිහිය අපේ අවධානය වර්තමාන මොහොතට පුරුදු කරපු පිළිසක් හැටියට. ආන් එහෙම වෙනකොට මේ වර්තමාන මොහොතේදී ගලාගෙන යන හුස්ම දකින්නවා දැනගන්නවා කියන එක මහා ලොකු ප්‍රතිහාරයක් හෝ අවුලක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් අරණක භාවනාව ටිකක් කාලය මදි නම් හෝ පුරුදු කරපු විදිහේ බලක් තියෙනවා නම් සමහර විට භාවනාවට වාඩි වෙච්ච ගමන්ම ටිකක් තියෙන විදියට නින්දට වගේ එන්න බලනවා. එහෙමනම් සක්මන් භාවනාව කරන්නත් හොඳයි. ඇත්තටම කියනවා නම් මහලුකු ඉඩක් ඕන නැහැ. මම ඉන්න කුටිය අඩි 10යි අඩි 5 වගේ කුටියක් මම ඉන්නේ. ඉතින් ඒ කුටියේ මට ඇඳ කියන සතපෙන කෑල්ල අයින් වුණාම අඩි 7ක් විතර වගේ තමයි ඉඩ තියෙන්නේ. 7ක් 7මාරක්. ඉතින් ඔය ඉඩමට ඇත්තටම සක්මන් කරගන්න. ඒ වගේ බොහොම පොඩි ඉඩක් වගේ අරගන්න. එහෙම නැත්නම් දිග්ග ඉඩක් ගන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. එක පැත්තක ඉඳලා අනෙක් පැත්තට චුට්ට චුට්ට හිමීට හිමීට සක්මන් කරගෙන යන්න. ඇවිදගෙන යන්න. ඒක නිකන් අර බලහත්කාරයෙන් කරනවා වගේ නැත්නම් අර ආමියකේ කරනවා වගේ එහෙම කරන්න ඕනේ නැහැ. ස්වභාවික විදිහටම ඇවිදගෙන යන්න. නමුත් පුළුවන් තරම් හිමීට ඇවිදගෙන යන්න බලන්න. ඒ අනාතර බලන්න අර ධම්මජීව හාමුදුරුවෝ පවා කියන හැටියට පළවෙනියෙන්ම කකුල වදින්නේ කොහෙද කියලා. ඒ පළවෙනියෙන්ම කකුල වදින තැන හොඳට තේරුම් ගන්න බලන්න. හොඳට සතිමත් වෙන්න බලන්න. මගේ භාවනා පුහුණුව ගැන මම ගොඩක් වෙලාට ඒක ගැන කියනවා අත්දැකීම. ගැන කතා කරන්න අර කතා කරන හින්දා මම නම් පළවෙනියෙන්ම කරේ පළවෙනියෙන්ම කකුල වදින ඒ ඒ ස්ථානය ගැන විතරක් අවධානවත් හිටියා. අනිත් තැන්වල හිත යනකොට නැත්නම් අනිත් තැන්වල පොළව ස්පර්ශ කරනකොට හිත වෙන කොහේට යන්න පුළුවන් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ එක කකුලක පළවෙනියෙන්ම අඩිය පොළව වදින වෙලා තැන විතරක් හොඳට අවධානයෙන් හිතේ හිමීට අවදිනකම ඒක හොඳට හොඳට හොඳට පුරුදු වුණා හිමීට ඇවිදින ඕනම වෙලාවක ඒ අඩිය ඒ වෙලාවට එන්නත්නම් ඒ ඒ විදිහට පළවෙනියෙන්ම පොළේ වදිනකොට මගේ අවධානය කොහේ තිබුණත් එතරට ගන්න පුළුවන් වෙන තරමට එදේ පුරුදු කළා. ඊට පස්සේ අනිත් කකුලට සහ ඒ කකුලේම තියෙන අනිත් අනිත් කොටස් වලට අවධානවත් වෙන්න පොඩ්ඩක් සිහිය දියුණු කරන්න ගත්තා. ඉතින් ආන් ඒ වගේ මම යෝජනා කරන්න කැමති මේක සරල තැනකින් පටන් ගන්න කියලා. බොහොම අපිට දරන්න පුළුවන් වගේම අපිට මේක තුල යම් කිසි විදිහක වර්ධනයක් වැඩි දියුණුවක් තියනවා කියන එක තේරෙන්න, පේන්න, පටන් ගන්න එන්නේ ඒ ප්‍රමාණයකින් කරගෙන යන්න පටන් ගන්න කියන යෝජනාව මම කරන්න කැමතියි. ඉතින් මූලිකව භාවනා කරන ඇත්තන්ට ඔය පරියන්කේ හැටියට කියාපුවාන් මේ විදිහේ කටයුතුකොත් සක්මන හැටියට විදිහට කියාපු මේ විදිහේ කටයුතුකුත් කරන්න පුළුවන්. කරුණා කරලා දවසකට අඩුම තරමේ විනාඩි 5ක්වත් භාවනා කරන්න දාගන්න. අඩුම තරමේ කොච්චර කාර්ය බහුලව හිටියත් ඒ ටික දාගන්න බලන්න. විශේෂයෙන්ම සක්මන් භාවනාව කියන එක අපේ ජීවිතයට ගොඩාක් දේවල් උගන්වන එකක්. සක්මන් භාවනාව තුළ අපි අර විදිහට හිමීට භාවනාව කරලා පස්සේ කාලෙකදී ඔයයන්ට ඉගෙන ගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ ඇවිදින වෙලාවට හිත එතනට ගන්න පුළුවන් වෙන විදිහට. එහෙම නැත්නම් හැම වෙලාවකම නොවෙන්නත් පුළුවන්. ඌමනා වෙච්ච වෙලාවට රැකවරණයක් හදාගන්න පුළුවන් තැනක් අපේ ශරීරය තුල හදාගන්න පුළුවන් නේද කියන ඒ උතුම් වූ පහනේ ආලෝකය නැත්නම් ඒ උතුම් වූ අදහස ඥානය පහළ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම පින්නදුනේ අපි අර අත දීපා විහෙරත කියන ඒ ඒ ගාථාවේ හැටියට වගේ අපි අපිටම දූපතක් අපි අපිටම පිළිසරණක් කරගන්න ආන්ගේ විදිහේ දැනකට අපි එක්රොක් වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන මාර්ගය යන්නේ එහෙමයි. සතිපට්ඨාන සූත්‍රයට අනුව. ඉතින් ওই කියන කටයුතු කරගන්න ඔයත්න්ට ආරාධනා කරන ගමන් අද දවසේදී භාවනාව සම්බන්ධයෙන් ඒ කියපු මේ දේශනාව වචනට යහපතක් පිණිසම හේතු වාසනා වේවා කියලා මම බලාපොරොත්තු වෙති කරගන්න. ඒත් එකම ආරාධනා කරනවා වචනගේ තියෙන ප්‍රශ්න කතා බහ කරන්න කියලා ඒ ප්‍රශ්න අහන්න දැන් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මම අහන්නද ප්‍රශ්න? එහෙමයි මහණුනි. ආ අවසරයි හැමෝ ස්වාමීන් වහන්සේ අතුළු සිල් දෙනාගෙන්ම මගේ ප්‍රශ්නය තමයි දැන් පිටත අරමුණක් පිටත වේදනාවක් දැනුණහම ඒ කියන්නේ අපි කියමු දැන් කාය වේදනාවක් දැනෙනවා කියලා. එතකොට ඒක මානසිකාර අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මන රූප වේදනා සංඥා සංකාරණව මානසිකාර කරනකොට දැන් ඒක මෙහෙම වේ මෙහෙම මනසිකාර කරොත් හරිද කියන එක. දැන් මම මෙච්චර කල් කළා ආවේ එහෙම ඒක හරිද කියන එක මේ වේණුකාණි හාමුදුරන්ගේ පොතක තියලා තමයි ඒක මුලින් පටන් ගත්තේ. ඒක මෙහෙමයි මම කරන්නේ වේදනාව මේ මේ මේ ඇතිවෙච්ච වේදනාවේ ඒකත් වේදනා ගැතියක් පමණයි මෙය කාය ප්‍රසාද කාය විඥාන හරහා මනෝ විඥාණය කියන මේ ක්‍රියාවලියෙහි කෙනෙක් පුජ්‍යලයක් නැත. එසේනම් මෙය අනිත්‍යයි දුකයි අනාත්මයි. කියලා ওই වචන ගොඩක් අහක් කළා ඒකේ ඇතුළට වගේ ගිහිල්ලා තමයි මානසිකාර කරන්නේ. එහෙම කරලා ටික වෙලාවක් ටික වෙලාවක් මේ සාමාන්‍ය තරම් වෙලාවක් කරනකොට අර වේදනාව නැති වෙලා ගියා කොහේ හරි. ඒත් ඒ නැති වෙලා ගිය තැන ඒ විදිහට නැති වුනහම එතන තෘෂ්ණාවක් ඇති වෙනවද කියලත් මට දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාවක් ඇති වෙන මොහොක් ගැන තමයි දැන් ඒක හොඳ කරගත්තා කියන තෘෂ්ණාවක් ඇති වුණාද කියන එක. හ්ම්. මෙහෙම ඕක හොඳ කරගෙන තියනවා මේ සිතවිලි භාවිතා කරන මට්ටම තුල. ඒ කියන්නේ සිතවිල්ල සිතවිල්ල භාවිතා කරන ඒ මට්ටම තුල ඔය කියන දේ ඔය කියන වේදනාව නැති කරගෙන තියෙනවා. එතකොට බාගදා සිතවිල්ල අර විදිහට පාවිච්චි කරපු හින්දා වේදනාව නොදෙනී ගියා වෙන්න පුළුවන්. හෝ සමහරකට වේදනාවේ තියෙන ස්වභාවික සංසිද්ධියේ වෙච්ච අනිත්‍ය භාවය නැත්තම් වෙනස් වෙන ස්වභාවය ඒක ස්ථිර හැටියට තියෙන්නේ නැති වෙන ස්වභාවයේ තියෙන ඇත්තම හින්දා වේදනාව අපේ ශරීරයෙන් නොදෙනී ගියා වෙන්නත් පුළුවන්. එහෙනම් පළවෙනියෙන්ම අපි අර සිතවිල්ල භාවිතා කරලා ওই වේදනාවේ තියෙන දේවල් ටික අර වචනයක් තියෙනවා මේ විස්තර කරනවා නැත්නම් ඇනලයිස් කරනවා වගේ. එහෙම එකක් කරලත් ওই ප්‍රශ්නේ විසඳන්න අවස්ථාවක් තියෙනවා එක්තරා මට්ටමකදී නමුත් ওই සිතවිල්ල භාවිතා නොකරන්නේ අපිට ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ওই වේදනාව දිහා එතකොට ඒ වේදනාව තුළ අපි අර හිතපු අපි මානසිකාර කරපු ඒ ලක්ෂණ ටික පවතිනවා නේද කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම ලැබෙන අවබෝධයක් අර විදිහට අපි වමනාවෙම සිතුවිලි හිතලා කරන අවබෝධයක් අතරම් මේ ලොකු පරතරයක් වෙනසක් නම් තියෙන්න පුළුවන්. ඔව්. මොකද මේක එහෙමයි. මේක එතකොට තවදුරටත් tempat වෙච්ච මනසකිනුයි කරන්නේ මොකද tempat වෙනවා කියන එක කියන්නේ හේතුව තමයි දැන් මූලිකව සිතුවිලි භාවිතා කරනවා නම් ඒ මනස තමයි එතකොට සිටිවිලි ඕමනා කරන වගේ ස්වභාවයක් තියෙනවා. දැන් අම්මා ඔය අහන්නේ දැන් මනසට සිටිවිලි ඕන නැතුව ඇති. නමුත් අර පරණ කරපු අර අර රටාව තියෙනවා. නමුත් ඒ රටාවෙන් අයින් වෙන්න අකමැත්තකුත් තියෙනවා. මොකද මෙච්චර කාලයක් අපි පුරුදු කරලා තියෙන සිටිවිල්ල හිතන්න හිතලා මේකේ තියෙන දේ මේකයි කියලා අපි හිතමුකෝ යම් කිසි විදිහක නිත්තාවකට එන්න. අවබෝධයකට එනවටත් වඩා නිත්තාවකට එන්න. නිෂ්ඨයකට එන්න වගේ නිකන් එහෙම එහෙම එහෙම අර එක්තරම් පොයින්ට් එකකට එන්න. අන්න එහෙම එහෙම දෙයක් වෙන්න පුළුවන් අපි මෙච්චර කාලයක් පුරුදු කරලා තියෙනවා. නමුත් දැනට අර සිතුවිල්ල කියන එකේ රළු බව, බර බව තේරෙන්න පටන් අර ගන්න පුළුවන්. ඊට වඩා වේදනාව දිහා ඍජුව බලාගෙන ඉන්න අපේ හිත අපිව යොමු කරන ස්වභාවිකව ඇදලා දාන ඇදලා දාන්න හදන අවස්ථාවල් තියෙන්නත් පුළුවන්. ඕක අර පාළියේ වචනවල කියවෙන්නේ තපුසඝාපටි කියන සූත්‍රයේ මේක තියෙන්නේ උත්තර නිකායේ චිත්ත පක්ඛණ්ඩති පසීදති සම්තිච්ඡති විමුච්ඡති කියලා. හිත පණින්න හදනවා ඔය කියන ස්වභාවයන් තුල සිතුවිල්ල භාවිතා කරලා ඒ ප්‍රශ්නේ විසඳා ගත්තා වුණාට පසු කාලීනව හිත ඉගෙන ගන්නවා සිතුවිල්ල නැතුවත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. හැබැයි වාසනාවකට අපි මෙච්චර කාලයක් අපි අර පුරුදු කරලා තියෙන හින්දා අපේ පුරුද්ද ඇවිල්ලා තියෙනවා තාමටත් හැම දෙයකටම සිතිවිල්ල භාවිතා කළ යුතුමයි කියන්නේ. දැන් අතන අර තියෙන සිතිවිල්ල රහිත භාවය අපිට දැන් හරි ආගන්තුකයි. අර කෝඩු හිත වගේ ඒක යන්න මොකද වගේ. මොකද ඒකට එහෙම යන්න වුණාම අපි අපිට තේරෙන්නේ මම ඉගෙනගත්ත හැම දහමක්ම වැරදිවා. මම ඉගෙනගත්ත හැම දර්ශනයක්ම හැම හැම බණක්ම හැම පොතක්ම කියපු ඒ ඔක්කොම ටික වෙනස් වගේ කියලා. එහෙම එකක් නැහැ අපිට. ඒකෙන් වෙන්නේ අපි අර ඉගෙනගත්ත ඒ මාධ්‍යෙන් ඊළඟ මට සමා වෙන්න ඕනේ මේ වචනේ පාවිච්චි කරනාට ඊළඟ ලෙවල් එකට ගියා වගේ කෙනෙක් තමයි. ඊළඟ අවස්ථාවක් ගියා වගේ කෙනෙක්. ඒ වගේ ඊළඟ මොහොත තුල බලන්න වේදනාවත් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා මේ සිතවිල්ලක් නැතුව. ඒ කියන්නේ හිතාමතා නෙවෙයි හිතම හිතවිලි හිතන්නේ නැතුව වේදනාව දිහා බලාගෙන ඉන්න කැමති වෙනවනම් උදාහරණයක් විදිහට වේදනාවේ මූලිකම කාලය දිහා මේ වේදනාව කියලා කියන්නේ සරල විදිහටම කිව්වොත් ඒක මහා ලෙඩක්. ලොකු ලොකු කප්පයක්. නමුත් පසු කාලේ ඉඳලා වේදනාවක් දැනෙනවා කියලා කියන්නේ අර සිහිය පුරුදු කරන්න පටන් ගත්තාම ඇත්තටම සිහිය උපදවා ගන්න තෝතැන්නක් වගේ එකක්. ඒ කියන්නේ වේදනාව වෙන තරමට අපිට ලාභයක් තියෙනවා සිහිදු සිහිය උපද්දවන්න අරමුණක්. නැත්තම් කමටහනක් හම්බ වෙන හින්දා. එතකොට අපි දැන් සිහින හිතන එකට නැඹුරු වෙලා හිටියොත් එහෙම අර වර්තමාන මොහොත තුළ පැන නගින්න පවතින නැති වෙලා යන වේදනාව අපිට දැක ගන්න බැරි වෙනවා. ඒ වෙනුවට අපි කරන්නේ මොකද්ද? ඒක වෙන්නේ මෙහෙමයි කියලා අර පෙළ පොතක තියෙන දෙයක් කල්පනාවට ලක් කරන එක විතරයි. ඒකේ ඊළඟ අවස්ථාවේදී අපි ආය බලන්න පොඩ්ඩක් හිත හිතන්නේ නැතුව වේදනාව දිහා බලාගෙන යනවනම් ඒක දිහා බලාගෙන ඉන්නම එන්න එතකොට තේරෙයි මේක තුළ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් යනවා කියන එතකොට ඒක ඒ ඉන්නේ සංසිද්ධි ටික ඒ ඒ කියන අවස්ථාවේදී යම් ඔය කියන පටිච්චසමුප්පාදේ හැරි ඔය හැම එකක්ම ඔක්කොම ටික උපාසයට අන්තර්ගත වෙලා ඇති. බුදුරජාණන් වහන්සේගේ තියෙන අර මහා කරුණාව වගේ මහා ප්‍රඥාවින්ද ඔය තියෙන මොහොත ඔය තියෙන ක්ෂණය උන්වහන්සේ විස්තර කරනවා අර අන්වීක්ෂයකින් ලොකු කරලා වගේ ආර අස්නේ මොකද පටිච්චසමුපාදයක් හැටියට මහා ලුකුවට දාලා පෙන්නනවා. ඉතින් ඒක උන්වහන්සේගේ තියෙන දක්ෂපක්ෂකම. ඉතින් අපි කරන්ට යන්න ඕන ඒ තියෙන අවස්ථාව ගැන වර්තමාන මොහොතේදී අධ්‍යක්ීම් ලබා ගන්න උත්සාහ කරන එකයි. මූලිකව ඒක කරන්න පුළුවන් සිතුවිල්ලක් හිතලා පසු කාලීනව බලන්න සිතුවිල්ලක් නැතුව ඒක කරගන්න පුළුවන්. එසේ විවාසල් පාසන කරනවා. ඒක ඒ ස්වාමීන් වහන්සේ ඒක සිතුවිල්ලක් නැතුව වේදනාව වේදනාව වෙන ඉඳගෙන බලනවා බලනවා කොහාටද යන්නේ කියන එක. එහෙම වේදනාව වේදනාව භාවනා අරමුණක් කරගන්න පුළුවන් බලන්න. ආ ඒකයි ස්වාමීන්. එහෙමයි. දැන් මූලිකව අපේ අරමුණ අර්පේ අරමුණ වේදනාව වුණාට අපි ඊට පස්සේ ජම්ප් වුණානේ පැන්නනේ සිතුවිල්ලට. ඊට පස්සේ අපි හිතගත්තනේ මේක එහෙමයි මේක කාය ප්‍රසාදයෙන් තියෙන එකක් මේක කාය ප්‍රසාදයේ අනිත්‍යයි ඒකින්ද වේදනාව අනිත්‍ය අනේ වගේ නේ සමීකරණ වගේක් දැම්මනේ. ඒක පස්සේ බලන්න ඒ සමීකරණ ටිකට පොඩ්ඩක් පැත්තකින් ඉන්න කියලා වේදනාව එනකොට බලාගෙන ඉන්න. ඒ වේදනාවේ නිත්‍යතාවය එතකොට තියෙන ස්වභාවික අනිත්‍යතාවය පේන්න පටන් ගනී. ඇත්තම කියනවා නම් කෙනෙකුල් මහානායක හමුදුර ලස්සන කතාවක් කියනවා වේදනාවක් තියෙන හරියක් දිහා අපි හරියට බලාගෙන හිටියොත් අපිට තේරෙන්න, පේන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ වේදනාව එක මොහොතක්වත් එක තැනක තියෙන්නේ නැති මිච්ච. ඒකයි. ඒ තැනක තියෙන්නේ නැති. ඉතින් ඒ වගේම මේ ඒ ඒ වේදනාවක තියෙන අනිත්‍යතාවය වෙනස් වෙන ලක්ෂණ ටික එතකොට ප්‍රකට වෙන්න ගන්නේ. එතකොට ඒ ඒ ස්වාමී සමාවෙන්න එහෙම යනවා. ඒ එතකොට දැන් ඇඟේ ඇතුලේ වේදනාවක් ගැන නම් මම ඒ විදිහට හිතියා දිගටම. හ්ම්. හැබැයි හිතලා එක්තරා සමත තත්යකට පැමිණිය නමුත් වේදනාවක් නැතිුනේ නෑ. හ්ම්. එක්තරා සමත තත්යකට පත් වෙලා හැමම දිගටම තිබුණා. හ්ම්. එහෙම ගැටියක් වුණා. එහෙම මේ අර සමත කියලා කියන්නේ හිතේ තැම්පත් වීම එන්න පුළුවන් ওই විපස්සනාවක් හැටියටම වගේ. ඒ කියන්නේ ඒ තුල අනිත්‍යතාවය කියන. ඔව්. හෙලෝ. හෙලෝ ස්වාමීන් වහන්සේ එතකොට මම අර ඔබ වහන්සේ ඉවර කතාව අවසානද? ආ නෑ කියන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ මම අර හිස් තැනෙත් ඒ විදිහටම ඉන්නම්. අපි මෙහෙම දැන් ඔය කියන ඔය කියන වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ඒ වේදනාව නැතිවීම විතර ආවනම් අපි හිතන්න හොඳ නෑ මේක සමත භාවයක් කියලා. එහෙම අර අර පරණ අපේ තිබිච්ච අර හිතන මනසට අලුත් දොරක් ඇරලා දීලා තියෙනවා මේ පැත්තෙන් හිතන්න කියලා. ඒකත් ඒක හිතන්න පටන් ගන්නවා. ඉතින් ඒක හින්දා හොඳම දේ තියෙන්නේ ඒ ඒ ඒ ඒ තැනට ආපු විදිය හොඳට ඉගෙන ගන්න බලන්න. වගේම ওই තැනක හොඳට පළපදියම් වෙලා ඉන්න බලන්න. එහෙම ඉන්න අම්මට දැක ගන්න පුළුවන් වේවි ඕක තුලත් සංගතක ගොඩක් තියෙනවා කියලා. ඒ කියන්නේ මූලිකවම අපි ඒ ඒ ඒක තැනකට ගියොත් එහෙම ඒකෙදි පේන ලක්ෂණ වලට වඩා ඒකෙදි ඒකෙදි පේන ඩීටේල්ස් වලට වඩා ඒක තුල ඒ කියන අවස්ථාව තුල වැඩිම කාලයක් ඉන්නකොට තව තව තව තව කරුණු මතුවෙන්න පටන් ගන්නවා. අනේ ඒ වගේ ඔය ඔය කියන ඔය කියන මට්ටම කියලා කියමුකෝ අපි ඒකට. ඒ කියන මට්ටම අපට තේරෙවි ටිකක් තියෙනවා කොහොමද කියන්නේ කසල වගේ අයින් කරන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා කියලා. ඔක ඇත්තටම මට ධානහරහ තමයි කියන්න වෙන්නේ. දැන් පළවෙනි ධානය තුළ අපි එන්නේ අර කියන අකුසල සිතුවිලි ටික අයින් කරලානේ. අකුසල් සිදුවීමෙන් බැහැර වුණාට පස්සේ විතක්ක ਵਿਚාර භික්ෂුක ඒකාග්‍රතාව කියන ඔය කියන ලක්ෂණ වලට එනවා. ඒ සම්මා. පළවෙනි ධ්‍යානයේ අතර ලොකු සන්තෝෂයක් සැනසෙල්ලක් තියෙනවා. සාපේක්ෂව බැලුවොත් එම් පුතක් වෙන මානසිකත්වයක්. ඒ සම්මා. පළවෙනි ධ්‍යානයට ආපු ගමන් අපිට තේරෙන්න ගන්නේ නැහැ මේක තුල මොනවා හරි බර දෙයක් තියෙනවද රළු දෙයක් තියෙනවද කියලා. නමුත් මේක තුල කාලයක් ඉන්නකොට බුදුහාමුදුර අපිට කියනවා ඉගෙන ගන්න කියලා විතර්ක සහිතව, ਵਿਚාර රහිතව මේකට එන්න. විචාර සහිතෝ විතර්ක සහිතෝ මේකට එන්නේ. සහිතෝ රහිතෝ මේකට එන්නේ. උපේක්ෂාව සහිතෝ උපේක්ෂාව රහිතෝ මේකට එන්න. අන්න එහෙම ගොඩක් දේවල් ඉගෙන ගන්න කියලා කියනවා. අධ්‍යයනය කරන්න කියලා කියනවා. එහෙම වුණාම අපි ඔය කියන හිස්තන දිහා බලාගෙන ඉන්නව නෙවෙයි අපි. ඒ හිස්තනේ තියෙන දේවල් හොඳට තේරුම් ගන්න පටන් ගන්නවා. මේ හිස්තන කියන මේ අවකාශය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට තේරෙවි ශරීරය තුලට මගේ අවධානය තියෙන හින්දායි ශරීරය තුලින් එහාට යන්නේ නැති විදිහේ අවධානයක් තියෙන හන්ද තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ කියන්නේ. අන්න එතකොට දැන් පළවෙනි ධානය ගැනම කතා කරොත් එහෙම කාලයක් යනකොට තේරෙන්න පේන්න කණීවි. ඔය සිටිවිලි එන යන එක හරි වදයක් මේ වෙලාවේ හැටියට කියන්නේ. එතකොට අපි සිටිවිල්ලෙන් නිදහස් වෙලා සිටිවිල්ල රහිතව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට ඒ හම්බ වෙන ඒ හම්බ වෙන හිස්තන අර මුලින් හම්බෙච්ච හිස්තැනට වඩා ටිකක් වෙනස් හිස්තැනක්. ඒක හිස්තැන් ගොඩක එකතුවක් වගේ දෙයක් නම් තමයි. කොහොමනම් අවසානයේදී හම්බ වෙවි මේ හැම එකක්ම අපි ওই විදිහට සංඥා මාත්‍රයෙන් ගත්තා වුණාට gedi gedi හැටියට ගත්තා වුණාට හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යන කතා දෙකක් තමයි තියෙන්නේ. ඒක දැන් ඒ සාමේ ස්වාමීන් වහන්සේ සමාවෙන් දැන් එතකොට ඔතන දැන් වේදනාවක් එන්නේ නැතුව කිසිම දෙයක් එන්නේ නැතුව සිතිවිල්ලක් නැති සම්පූර්ණම හිස් තැනක එහෙම්මම මානසිකාර කරමින් ඉන්න එක තමයි සුදුසු නේද? එහෙම නැති තැනක් තියෙනවා නම් ඒක මානසිකාර කරගෙන ඉන්නේ කොහොමදයි? හැබැයි මේ කතාව තියෙනවා මේ මූලිකව ඉඳලා අපි ඔය කියන වැඩි බුදුහාමුදුරුවෝ දේශනා කරන ආරස්ථානික මාර්ගයේ හැටියට ක්‍රියාත්මක කරගෙන ගියා නම් අපි අපේ හිත තුළ ඇති වෙලා තියෙන ඕන පුරුදු වෙලා තියෙන ඕන මානසික ධර්මතාවයක් මානසික මූල ධර්මයක් මේ දේවල් අයින් කරන්නේ කොහොමද අයින් වෙලා යන්නේ කොහොමද කියලා. ඒකට පොතේ තියෙන සූත්‍ර ටික අපි අපේ පැත්තෙන් තේරුම් ගන්න පටන් ගත්තා වගේ අවස්ථාවකට එන්න පුළුවන්. එතකොට අපිට මේක තුල අර ඒකාකාර භාවයකට වඩා තේරෙන්න ගනීවි මේක තුල විවිධත්වයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ওই කියන උපේක්ෂාව ඇති කරගන්න දක්ෂ වෙන්නේ යන්නේ භාවනාවේදී විතරක් නම් ඊළඟට පටන් ගනීවි අවස්ථාවක් හම්බ වෙවි සාමාන්‍ය ජීවිතේටත් ওই තියෙන උපේක්ෂාව පතුරවා ගන්නේ කොහොමද ඒ කියන්නේ ඔය කියන තැනට එන්න පුළුවන් නම් අම්ම එයාට සිතුවිලි අයින් කරන්න පුළුවන්. සිතුවිලි අත්හරින්න පුළුවන්. වේදනාව අත්හරින්න පුළුවන්, ශරීරය අත්හරින්න පුළුවන්. එහෙමනම් සාමාන්‍ය ජීවිතය තුල තියෙන ගැටලු හෝ ප්‍රශ්න හෝ අනිත් අයගේ වැරදි, හරි අනිත් අයගේ හොඳ, හරි මොනවා හරි කමන්නේ ඉමෝෂනල් පාට් අන්න ඒ වගේ කියන්න පුළුවන්. ඒ වගේ දේවල් බැහැර කරන්න, අයින් කරගන්නත් එයාට ඉගෙන ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ භාවනාවට කොට සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගික වෙච්ච එකක් බවට පරිවර්තනය කරගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ. එහෙනම් දැන් භාවනාව කියන එක රජන් චාම්දුරුත් කියනවා භාවනාව කියන එක පැවිදි 24ම කෙරෙන එකක් නේද කියන අර්ථයට නේද කියන ඒ වචනයට අපි කිට්ටු වෙන්න ගන්නවා. ඒක ස්වාමී. ඒක ස්වාමීන් වහන්සේ දැන් පෙරවන් සරණයි ඔබ වහන්සේ ආජන්චා හාමුදුරුවන්ගේ මුගක් දක් ස්වාමින් වහන්සේ තෙරුවන් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ දැන් ස්වාමින් වහන්සේ ආනාපාන සතියෙන් බල අපි යෙදෙනවකොට වේදනාවත් බලන්න ඕනද එහෙමද මම නම් දිගින් දිගටම ආනාපාන සතියමයි කළේ එහෙමයි ආස්වාද ප්‍රසවාසයේදම හිත තියාගෙන එහෙමයි එතකොට මේ යම් වෙලාවකදී අපට ආස්වාස ප්‍රාස්වාසය කියන එක කියන එකත් එක්ක ආස්වාස ප්‍රාස්වාසයේම ඒ ආස්වාස ප්‍රාස්වාසයේ පටන් ගන්න ආස්වාසයේ පටන් ගන්නකොට ආස්වාසයත් එක්කම ප්‍රාස්වාසයේ පටන් ගන්නකොට ප්‍රාස්වාසයත් එක්කම ජීවත් වෙන්න පුළුවන් වෙච්ච බවක් තිබුණා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් උඟක්ම සියුම් වෙලා ආනාපාන සතිය සියුම් වෙලා ආස්වාස ප්‍රාස්වාස සියුම් වෙලා මම ඉතින් ඔහේ ඉන්නවා. අද නොදැනෙන්නේ. ඔව් දැන් ඔය කියන දේත් එක්ක ශරීරය තේරෙන විදිහක් මොකක් හරි වෙන්න උනත් ශරීරයේ ආනාපාන සතියේ තියෙන හරි අපි මේ පැත්ත ගමු ආනාපාන සතියේ තියෙන රස්නේ තියෙන බවක් හරි මට සියුතු බවක් හරි ආනාපානය හොඳට ගලාගෙන යන බවක් හරි හොඳට ගලාගෙන යන්නේ නැති බවක් හරි අන්න ඒ වගේ දෙයක් තේරුණා ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මුගක් ඉස්සෙල්ලා බැලුවා සීතල උණුසුම දිග කෙටි ඒවා දැන් ඊට පස්සේ ඒවත් බලන්නේ නැතුව නිකන් ඒවත් බලනකොට හුඟක්ම මේ ආස්වාද ප්‍රශ්නාසී නොදැනීම වගේ ගියා. එහෙම. එතකොට අපිට තියෙන භාවනා අරමුණට ඉතුරු වෙලා තියෙනවා. ඒත් මම බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතනවා ආ එතකොට මම නිකන් අර ඇඟේ දැනෙන මේ සැහැල්ලුවට එහෙම හිත යොමු කරනවා. ආස්වාද ප්‍රශ්නාසයට හිත තියාගෙන. අන්න හරි අන්න හරි ඔය එන්නේ එතකොට මේ දැන් ආනාපාන සති සූත්‍රය අරගත්තොත් බලන්න අර සිහිය දියුණු කරගන්න කියන කාරණාව කියලා පරිමුඛං සතියුම් පටකෙත්වා කියන කාරණාව කියලා ඊළඟට කියනවා මේ විදිහට ආරණ්‍යකට ගිය නිදහස් තැනකට ගිය ඒක ගහක් යටට ගිය කෙනාට කියනවා කොන්ද කෙලින් කරලා වාඩි වෙන්න කියලා. කොන්ද කෙලින් කරලා වාඩි වෙලා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්න කියනවා. අන්න එහෙම ඉගෙන ගන්න කෙනාට තේරෙනවා කියලා කියන හුස්මක් එනවා නම් එනවා යනවා නම් යනවා. දැන් ওই කියන කාරණාව අම්මා ওই කියන හැටියට තේරලා තියෙනවා. ඊට පස්සේ හුස්මත් එක්ක ජීවත් වෙන්නත් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ හුස්ම සියුම් වෙලා යන භාවයකුත් තේරිලා තියෙනවා. ඒත් එක්ක ශරීරයේ ශරීරයේ අර රළුවට තේරුනේ නැති වුණාට දැන් ඇඟ කියලා කිව්වම අපිට හිතෙන්න පුළුවන් ගන්නට යට කටුවා නම් නම් ඒව තදට තේරෙන්න පුළුවන් කියලා. එහෙම නැතුව අම්මට තේරෙන්න පටන් ගන්න තියෙනවා යම්කිසි ප්‍රීති සහගත සත්‍යකුත් එක්ක ආනාපානේ නැති බව. එහෙමයි. හෝ ආනාපානේ ඇති බව. එහෙම නැත්නම් හුස්ම ඇති බවක් හෝ හුස්ම නැති බව. එහෙම නේද? එහෙමයි ස්වාමී. එහෙමයි. ඉතින් අර අර අර සූත්‍රයේ කියන හැටියට අර ප්‍රීතිය දැනගෙන ආස්වාසිය දැනගන්නවා. ප්‍රීතිය දැනගන්න ගම ප්‍රාස්වාසිය දැනගන්නවා. ඔය කියන ලක්ෂණ තමයි යන්නේ මේ අපි මේ පුරුදු කරලා තියෙන්නේ. ඒත් එක්ක අවසානයේ අවසානයේ කියලා කියන්නත් බෑ. ආනාපාන යම් යම් අවස්ථාවන් වලදී අපිට තේරෙන්න ගන්නවා මේකට අපි ඇලිලා යම් වෙලාවකදී හුස්ම ගන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනිම ආස්වාසිය ප්‍රියකරු විදිහට දැනුණා කියන්නකෝ. එහෙනම් එතකොට භාවනාවට අපේ හිත පණින්න පුළුවන් ප්‍රාස්වාසයත් මේ විදිහට ප්‍රියකරු වේවා කියලා. සමහර ආස්වාසය අප්‍රිය අප්‍රිය විදිහට ආවනම් ගේම ප්‍රාස්වාසයත් ප්‍රාස්වාසය ප්‍රාර්ථනා කරන්න පුළුවන් ප්‍රියකරු විදිහට වේවායි කියලා. එතකොට ওই විදිහට මානසිකව මේ මේ දැනෙන දේත් එක්ක අපි ඒකට දක්වන ප්‍රතිචාර ටික ඉගෙන ගන්න පටන් ගන්නවා. කොහොම නමුත් ප්‍රතිචාර වලින් බැහැර වෙලා ඒ ප්‍රතිචාර නැතුව ඒ ප්‍රතිචාර වලිනුත් බැහැර වෙලා මම එහෙමයි කියන්නේ ප්‍රතිචාර වලිනුත් බැහැර වෙලා පියකරු හුස්මක් විතරක් දැනගන්න තැනට අපේ හිතපත් වෙන්න ගනීවි. එතකොට ඒකෙදී අම්මා අපි අර ඔය කියන ප්‍රීතිය ශරීරය තුල තිබුණා හෝ නැතා හෝ ආනාපානය හොඳට තිබුණා හෝ නැතා හෝ ඒ කියන දේත් එක්ක ජීවත් වෙලා ඉන්න හිත හදාගන්න ඉවි. අන්න එතනදී අපි තේරුම් ගන්න ඉවි ඒ හරියදී අපිට ප්‍රකට වෙන්න පටන් ගනීවි මේකේ නානාපානය එක හුස්මක් අනෙක් හුස්මක් එක්ක කවම කවදාකවත් සම්බන්ධ වෙන්නේ නැති සමාන වෙන්නේ නැති දෙයක් කියලා. මේ හැම එකම ලොකු වෙනස්කමක් තියෙනවා වෙනසක් තියෙනවා කියන එක තේරෙන්න ගනී. ඒත් එක්ක වස්තිර කියන අදහස් ටික අපිට අපේ අපේ ශාරීරිය තුලත් මේ වර්තමානයේ තුල මේ අපි දකින ගන්න මේ අත්දැකීම් තුලත් ওই කියන අස්තිර භාවය ප්‍රකට වෙන්න ගනී. එහෙමයි. අපි පිළිහිටෙන්න ගන්නේ යම් ඒව එතකොට අපි කියමු අර පටිනිස්සග්ග වගේ ආමේ ලක්ෂණ වලට පිටු වෙන්න පුළුවන් ආනපන සතිය තුළ තියෙන කාරණා තමයි කොහොමත් ඔය දිනු වෙන්නේ නමුත් තවමත් අපිට සමහරක් විට ඒක ඇනලයිස් කරන්න චුට්ටක් අමාරු වෙලා තියෙන පුළුවන් ඉතින් මම ඔයයන්ට ආයෙත් යෝජනා කරන්න කැමතියි භාවනාව කරන්න භාවනාව කරලා ඉවර වුණාට පස්සේ ආපහු මතක් කරන්න මොනවද මම අද භාවනාවට කළේ කියලා. අද මම භාවනාවට මොනවද කළේ? ඒකෙදි මොනවද උනේ කියලා. පුළුවන්කමක් තියෙනවා නම් මම හිතන්නේ බැරි වෙයි කියලා ඒ ඒ ඒ ලැබිච්ච අත්දැකීම් ටික පොතක් අරගෙන ලියන්න පිණියක් දැන් අපිට තාක්ෂණය තියෙනවා ඊට කලින් නම් හාමුදුරුව කරේ ඕවා සාකච්ඡාවට ලක් කරපු එක දැන් අර තාක්ෂණය තියෙන හින්දා ඒක පොඩ්ඩක් පොයින්ට් ටිකක් දාලා හරි ලියන්න මේක දමජීව හාමුදුරුවව කියන එකක් විශේෂයෙන්ම හොඳ අපේ එනිකල් මහානායක හාමුදුරුව කොහොමද කියන කාරණාවක් ඉතින් එහෙම පොඩ්ඩක් සටහනක් දාලා තියාගන්න ටික කාලයක් හරි යනකොට අපි ඇත්තටම මොකක්ද කරන්නේ එතකොට මොකක්ද මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව අපිටම තේරෙන්න ගනීවි. එහෙම නැති වුණොත් එම් කාලාන්තරයක් තිස්සේ අපි අර දෙගෙඩියාවක් වගේ දෙයක් පුරුදු කරනවා වෙන්නත් පුළුවන්. ඒක ටිකක් ඇතරම කියනවා ඒක ටිකක් නෙවෙයි ඒක ධර්මයට පොඩ්ඩක් පටහැනි කාරණා. එහෙමයි. මේකයි හිතාමතාමයි ඌමනාවෙන්මයි මේ ටික පුරුදු කරන්න ඕන. උපේක්ෂාවට කැමිනෙනවා නම් ඒකම්මේ ඒක සාමාන්‍ය ජීවිතේදී ගන්න බැරි විදිහේ ආශ්වාදජනක දෙයක්. ඒක එතකොට ඇත්තම කියනවා නම් අපිට ගොඩක් ඌමනා සහගත දෙයක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඕන එකක් බවට පරිවර්තනය වෙන්න ඒක තියෙනවා නම් හොඳ දෙයක් බවට පරිවර්තනය වෙන්න ඉතින් එහෙම වෙන්නේ හැම ඒක අපි දැනගෙනම දැක දැක මේකට ගියොත් තමයි. ඉතින් මේ කියන ලක්ෂණ ටික ඇති කරගන්න බලන්න ඔය කියන තැනට එනවනම් ඒ එන්නේ කොහොමද? ඒ එන විදිහ මොකක්ද කියලා නැවත නැවත පුරුදු කරන්න බලන්න. බලන්න. ඒ කියන සාමාන්‍යයෙන් මොතරොසනේ තුන්රන්සා තේරුණා. ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මට දැන් එහෙම කරලා ඉවර වෙලා ලිව්වොත් ලියන්න තියෙන්නේ සමහර දාට හොඳට යන්නේ නැහැ. සමහරලාට කරගන්න බැරි වෙනවා. කොහොමදින් කරගත්ත දාට මට හිතෙනවා මට කරන්න කියන්න තියෙන්නේ මම සැහැල්ලුවෙන් ඒ වෙලාව ගත කළා කියන එක වගේ. එහෙම. අපි මේ භවනාවට වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ආනාපානේ බලන්න හිතුවා. එහෙම. ඊට පස්සේ මොකක්ද වුනේ? අන්න ඒ වගේ ටික පොඩ්ඩක් සටහන් කරන්න බලන්න. සටහන් කරන්න නෙවෙයි මේක ඇත්තටම උමනාකම තියෙන්නේ. අද භාවනා වාරයේ තුලදී මොනවද සිද්ධ වුනේ කියන එක ආපස්සට මතක් කරගන්න. ඔකට කියනවා ප්‍රතිවේක්ෂාව කියලා. ඒ මතක් කරන එක තුළ අම්මේ අපිට අර අමතක වෙච්ච කාරණා තියෙනවනම් යටපත් වෙච්ච කාරණා තියෙනවනම් ඒ ටික හරියනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි පාඩම් කරනකොට විභාගයක් ලියන්න. ගෙදර ඇවිල්ලා පාඩම් කරද්දී පාඩම් කරන්නේ අපි ගුරුවරයා කියන දේ හොඳට අහගෙන රස විඳපු දේ. ඒ ටික හොඳට පාඩම් කරනවා. නමුත් හිත දුවපු මොකක් හරි තිබ්බ කියන්නේ කවුරු හරි සෙල්ලම් කරනවා නම් එහා පැත්තේ ඒක දිහා බලාගෙන හිටපු වෙලාවකදී ගුරුවරයා උගන්වපු දෙයක් තියෙනවා නම් ඕක අපිට බලන්න රුචි නැහැ. හේතුව තමයි ඒකට අපි අර අපේ අවධානය යොමු නොකරපු වෙනවා. ඉතින් ඒ වගේ ඔය අවධානය 100%ක්ම යොමු වෙච්ච සහ යොමු නොවිච්ච අවස්ථා කියනවද කියන එක මේ අපිට අහුවෙන්න පටන් ගන්න ඔය කියන ප්‍රතික්ෂාවට ආපුවාම විශේෂයෙන්ම වැදගත්ම කාරණයක් තමයි අපමට භාවනාව හරියට සිද්ධ වුණේ නැහැ කියන්නකෝ. අන්න එදා ඇනලයිස් එක ගොඩක්ම වටිනවා. භාවනාව හරි හරියට හරි ගිය දවසට වඩා මම ආයි කියන්නම් ඒ නිසා භාවනාව පිළිච්ච විනිච්ච දවසේ ඒ භාවනා අධ්‍යක්ීම වැඩගත් විශේෂයි අතිවිශේෂයි ඇත්තටම කියනවා නම් භාවනාව හරියට වැඩ කරපු දවසට මොකද ඒ ඒ දවසේ තමයි අපි හැබෑවටම මේ දුක සත්‍ය කියන එකට මුහුණ දීලා මොකද අර අර අර කියන උපේක්ෂාවට ආවට පස්සේ අපිට ඕන වෙන්නේ ඇත්තටම කියනවා නම් ඒ කොහේ තියෙච්චාව නැත්නම් ඒක ඒ කොහොම තියාගන්නවගේ ලක්ෂණයකට අර අර කියන දුක්ඛ සත්‍ය දැකපු වෙලාවදී අපිට ගොඩක් වෙලාවට හිතේ එන්න පුළුවන් ඒකෙන් නිදහස් වෙන්න මාර්ගයක් හොයන්න අන්න එතනයි අපි ඉගෙන ගන්න ඕන කාරණාවල් ටික තියෙන්නේ. ඒකෝට බලන්න මේ හැම භාවනා වාරයක් තුළදීම ওই කියන ලක්ෂණ ටික ඇති කරගන්න පුළුවන්ද? සහ ওই කියන උපේක්ෂා කියන මට්ටමක් එතකොට අම්මා ওই කියන හැටියට උපේක්ෂා සාගත මට්ටමක් ඇති කරගන්න පුළුවන් මේ හොඳ හොඳ හුස්මෙදිත් නරක හුස්මෙදිත් හොඳ වේදනාවෙදිත් නරක වේදනාවෙදිත් නැත්නම් හොඳ දැනීමෙදිත් නරක දැනීමෙදිත් නැත්නම් සැප දැනීමේදී දුක් දැනීමේදී හොඳ සිතුවිල්ලෙදී පට සිතුවිල්ලෙදී ඒ වගේම මේ සාමාන්‍ය ජීවිතයටත් දාලා බලන්න සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් වලට ඔය කියන උපේක්ෂා සාහිත භාවය ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. මුදු කරගන්න කියලා. one at the time. නමුත් එක එක එක එක කාරණාවක් එක එක අවස්ථාවකට වගේ. ඒ කියන්නේ පැවිසි අතර මේක කරන්න උත්සාහ කරන්න එපා. හිතට බල කරන්න එපා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ස්වභාවික හැටියට අපේ ධර්මය භාවිතා කරන ඒ ඒ විදිහත් එක්ක අපේ හිත ඔය කියන තරමට වැටෙන්න පටන් ගන්නකොට සාමාන්‍ය ජීවිතයේ තුලත් තමයි ප්‍රශ්න ටික ඉබේටම විසඳාගෙන යන්න පටන් ගන්නවා. මොකද හිත වැඩ කරන්නේ සාමාන්‍ය ජීවිතයේ එක විදිහක් සහ භාවනා වෙදී තව විදිහක්. එහෙමයි සහ. දැන් විනාශය එතකොට දැන් දුක් සහිත සිතුවිල්ලක් ආවා කියමුකෝ. එතකොට ඒකෙදී අපිට ඒ ගැන ඉතින් හිතනවා මං හිතනවා දිගින් දිගටම හිතන්නේ නැහැ. ඒක ටික වෙලාවක් හිතලා යනවා. එතකොට මොකද්ද ස්වාමීන් වහන්සේ. ඒක නම් ඔව් දුක් සහිත සිතුවිල්ලක් මොන බෑනේ ඇනලයිස් එක හොඳට එන්නේ. ඔය කියන්නේ ස්වාමීන් අද ඇත්තටම ස්වාමීන් වහන්සේ මම අම්මාලව මේ වීඩියෝ එකෙන් දැක්කා. ඉතින් අම්මා මම අන්තිමට දැක්කට වැඩිය හරි වයස පාටයි. ඉතින් මට අද හරි දුකක් දැනුණා. ඊට පස්සේ අම්මා එක්ක කතාව කරලා මම භාවනාවට වාඩි වුණා. මට ඇත්තටම කරගන්න බැරි වුණා. මම විනාඩි 15ක් විතර ඉඳලා නැවතිච්චා. ආ ආ එතකොට අපි හොඳම දේ තියෙන්නේ අපිට පෝල් එක ගන්න තියෙන්නේ භාවනාව කරලා ඉතින් මෙහෙම අපිට ඒ බැරි වෙන්න හේතුව සුත්තක් බැලුවොත් එහෙම අපේ අපේ අවධානය වැඩිපුර තියලා තියෙනවා ඔය කියන මතකයට. එතකොට බලන්න අපේ අම්මත් එක්ක මම මෙහෙම කියන්නම්. අතීතයේ තියෙන දෙයක් අම්මේ අපි කල්පනා කරනකොට සිහිය භාවිතා කරලා ඒ දේ කල්පනා කරා නම් අපි ඒක කල්පනා කරන්නේ පූර්ණ වූ සතිමත් භාවයෙන් ඒකේ තේරුම තමයි අපි මේක ඉමෝෂනල් අල්ල ගන්නවද හැඟීම්overline මේක ග්‍රහණය කර ගන්නවද කියන එක එහෙම නැත්නම් හැඟීම්overline නෙවෙයි මේක සිහිපත් කරන්නේ ආන්ගේ කියන සම්පූර්ණ කාරණාව ටික හොඳට තේරුම් ගන්නවා හැබැයි අපි සතිමත් භාවයක් නැතුව නම් ඒ කටයුත්ත කරලා තියෙන්නේ ඒ කාමයේ එතකොට අපේ හිතවල තැම්පත් වෙන්නේ අර කියන හැඟීම් වල භාවයන්, අර කියන ඇලීම් ගැටීම්, එහෙම නැත්නම් අර කියන රාග දෝෂ මෝහ කියන මේ ලක්ෂණ තුනත් එකයි. එතකොට අපි මම කියලා බුදුහාමුදුරු දේශනා කරනේව තියෙන්නේ ওই කියන රාගය සහ දේශය සහ මෝහය අතර. එහෙම වුණාම අපි කන්ට්‍රෝල් කරන්න හදන්නේ, අපි පාලනය කරන්න හදන්නේ මේ මතකයේ නෙවෙයි අපේ හිත ඇතුලේ තියෙන අර ඇලීම සහ ගැටීම කියන ඕගුවේ ධර්මතා ටික. එතකොට අපි ඔය කියන සිහිය තුල භවනාව තුලම අපි ඉගෙන ගන්නකොට මේ වර්තමාන මොහොත තුල ඉන්න ඒකෙන් අපිට පුළුවන්කමක් තියෙනවා නම් හොඳ වේදනාවේදී නරක වේදනාවේදී ඒ දෙක දැනගෙන ආනාපානයත් එක්ක ඉන්න ඒ දෙක තියෙනකන් ආනාපානයත් එක්ක ඉන්න අන්න මෙයා දක්ෂයා වෙලා තියෙනවා කොහොමද සාමාන්‍ය ජීවිතයේ තුලුණත් අර කියන විදිහට ඉමෝෂනල් වලට යන්න පුළුවන් තත්ත්ව තිබුණා උනාට එහෙම කාරණාවක් තිබුණාට ඒවට නොයා අර ආනාපානේ සාමාන්‍ය විදිහට ඉන්නවා වගේ ඉන්න හේ උපේක්ෂාව තුළ හිත තියාගන්නවා. එහෙම වුණොත් එහෙම ඒ කියන තැනට අපි හිතපත් කරගත්තා කියන්නකො. අන්න ඒ වුණොත් තමයි අපිට භාවනා කරන වෙලාව සහ සාමාන්‍ය ජීවිතේ කතා බහ කරන වැඩ කටයුතු කරන එක අතර මම හිතන්නේ පරතරයක් තියෙයි කියලා ඉරියව්වල වෙනසක් හිතෙනවා. එහෙනම් අර වගේ අවස්ථාවක් එනකොටම ඊළඟ අවස්ථාවේදී බලන්න අපි ඇත්තම කියනවා නම් සතිය කියන එක ගැන කතා කරොත් එහෙම අපි සතිය පුරුදු කරන්නේ බාගදා සක්මන් කරද්දී විතරයි සමහරක් වෙලාවට පරයන්කේදී විතරයි නමුත් අපි සතිය පුරුදු කරන්නේ නැහැ අපි කතා කරන වචනවලදී අපි වැඩ කරනකොට අපි ඇහෙන් දකින්නකොට කනට අහනකොට ආන් ඒ වගේ ඉතින් ආන් ඒ වගේ අවස්ථාවන් වලදී තමයි අපි සිහිය පුරුදු කරන්න ඕන අර ධම්මානුපස්සනාව කියන කොටස ගැන ඔයත් අරගෙන බැලුවොත් එහෙම සම්පූර්ණ විස්තර කරන්න ඕම වගේම ලක්ෂණ ගොඩක් මම හරි කැමති ගොඩක් ඉගෙස් තියෙනවා. මොකද ඒක ඇස්සේ ඒ ටික කියවලා බලනකොට අපිට මේ භාවනාව තුළ නැත්තම් මේ ධර්ම මාර්ගය තුළ කරන්න දේවල් අනන්තයි අප්‍රමාණයි. ඇත්තටම කියනවා. අත්හැරලා දාන්න අපතේ දාන්න එක තප්පරයක් නෑ විශ්වාස කරනවා. එක තප්පරයක්. අන්න ඒකින්ද වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියන්නේ අර හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන එක පැත්තක තියලා ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ කතාව හරියට. ඉතින් ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන් අම්ම අපි බලමු අපේ සිහිය දිනු කරන්න අපේ තියෙන දෛනික ඇක්ටිවිටීස් එක්ක දෛනික වැඩ කටයුතු කරනවා ස්වාමීන් වහන්සේ එහෙම. ඉතින් බොහෝ වෙලාවට අමතක වෙනවා කරනවා එහෙම ඉතින් ඒක සාමාන්‍යයි පාත් තාමත් ඉතින් ඉඳලා ඉట్లా ඔලුව අප්ප ගන්න අවස්ථාවක් තියෙනවා නේද? ඒක ගන්නක් නැහැ. අපිට කොහොම නමුත් කරන හැම දෙයකින්ම හොඳ අත්දැකීමක් එනවා. එතකොට මේ දේ කරන්නේ කොහොමද කියන්නේ ඒ තියෙන අත්දැකීම් එක අපි ඊළඟ ඊළඟ වතාවේ ඒ අත්දැකීම් නැත්නම් ඒ විදිහේ කාරණාවකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. එතනකට හොඳ අවස්ථාවක්. එහෙමයි. මම මෙයාට අර කිව්වේ සාමාන්‍ය ජීවිතය තුළ සිහිය පවත්න්නේ නැහැ කියලා නෙවෙයි. නමුත් සිහිය කඩ වෙන සුවක් අවස්ථාවක් තියෙනවා. එතකොට භාවනාව තුළ මේ ප්‍රැක්ටිස් එක තුළ තියෙන ලක්ෂණය තමයි අපි ඒ ඒ අපේ සිහිය ලූස් වෙන. අපේ සිහිය අඩු වෙලා යන ඒ අවස්ථාවන් ටික තමයි අල්ලගන්න බලන්න. ඒ අවස්ථාවන් වල තමයි සිහිය පෝෂණය කරගන්න හදන්නේ. ඒ අවස්ථාවන් තමයි සිහියෙන් ආලෝකමත් කරගන්න හදන්නේ. මම හිතන ඒ අවස්ථාව වැටෙන්න සම්බෙයි කිසිම මේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි අහන්න පුළුවන් ප්‍රශ්නයක් වේදනානුපස්සනාව ගැන. එහෙමයි. <laughs> ස්වාමීන් වහන්සේ දැන් අර කලින් කිව්වා මේ වේදනාව දිහා බලන්න කියලා මම මගේ අත්දැකීම තමයි දැන් වේදනාව දිස දෙස බලනකොට ඒ ඒ වේදනාවේ ස්වභාවය ඒ ස්වභාවය දිස බලනකොට සමහර වේදනා බොහොම මේ ලාවට දැනෙන දේවල් බොහෝ ඉක්මනට ඇවිල්ලා බොහෝ ඉක්මනට යනවා ආපු වෙලාවෙ ඉඳන් නැති වෙනවා එනවා යනවා එනවා. සමහර වේදනා තියෙනවා බොහෝම ගොරෝසුයි, බොහෝම දරදඬුයි. ඒවත් එක්ක ස්වාමීන් වහන්සේ මට හිත පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. කියන්නේ මූලික වශයෙන් පුළුවන්. නමුත් පස්සට ඒක ඒ මන්ම ඒකට යටපත් වෙනවා. ඒ කියන්නේ මගේ ඒ සිහිය ඒක එහෙම පවත්වා ගන්න බෑ. ස්වාමීන් වහන්සේ දැන් අර ඒ වේදනාව ගැන පැහැදිලි කරන අවස්ථාවේ කිව්ව කිව්වේ මට තේරුණ හැටියට ඒ එතනට ආවේ කොහොමද කියලා බලන්න කියලා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒ ඒකෙන් උදාහරණයක් වශයෙන් මේ මොකද්ද එතකොට ඒකේ ඒක තේරුම කියලා තමයි මම මේ පුළුවන් ද දන්නේ ස්වාමීන් වහන්සේට කියලා පැහැදිලි කරන්න. දැන් එතනට ආවේ කොහොමද කියන එකේ තේරුම මොකද්ද ස්වාමීන් වහන්සේ? එතනට ආවේ කොහොමද කිව්වේ කියන එක නම් අම්ම මට තාම තේරුන්නේ නැහැ අම්ම අදහස් කළේ මොකද්ද මම හිතුවේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ ඔය ඉස්සෙල්ලා ඔය වේදනාව ගැන කියනකොට කවුද අම්මා කෙනෙක්ට ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඒ වේදනාව ඒ ප්‍රශ්නේ මට තේරුණ විදිහට ප්‍රශ්නේ තේරුණ විදිහට ඒ ඒ වේදනාවේ ස්වභාවය අත්දකින්න ඒක පරීක්ෂා කරන්න අර මේ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහෙම එහෙම මානසිකාරයක් ඇති කරනවට වඩා ඒකේ ස්වභාවය අත්දකින්න කියලා කියලා කියලා තමයි එහෙම මම තේරෙන්නේ සම්මන්ත කිව්වේ එහෙම හරිද සංඝංශ මෙහෙම මේක ඒක අර අර වචනේ මට ආවෝ පාවිච්චි කරන්න ඕක අර ලෙවල් එකක් වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ මට්ටමක් වගේ කියලා. එහෙමයි. මූලිකව මූලිකව අපි අපේ හිතට උගන්වන්න පටන් ගත්තොත් හොඳයි. බුදුහාමුදුරුව මේක ගැන හිතන්න අපිට කියලා දෙන ওই මහතරුන් වහන්සේලා පවා පොත්වල රචනා කරලා ලියලා තියෙන අර කියන විදිහ වගේ දෙයක්. එහෙම වුණාට කමක් නැහැ. අපි රුචිකමක් තියෙනවා නම් අපේ කැමැත්තක් තියෙනවා නම් ඒකට අපේ සිතිවිල්ල දාලා මේක අර අම්ම කිව්වා වගේ මේක මේ මේ නාම රූප වලින් හටගත්ත මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ශරීරය තියෙන්නේ මේක දිත්තේ නැහැ. එතකොට මේක ඇතුලෙන් හැදෙන වේදනාවක් තියෙනවා නම් ඒක කොහොමවත් පිටින්නේ අනිත්‍යයි. කියලා ඒ විදිහට අර තර්කානුකූලව වගේ හිතන එකකට පෙළඹිලා තියෙනවා නම් පළවෙනියෙන්ම ඒක ඒ විදිහට දකින එක හොඳයි. නමුත් යම් වෙලාවකට පස්සේ ওই විදිහට තාර්කිකව හිතන ඒ හිතට අර විවේකයක් දෙන්න විරාමයක් දෙන්න අපිට අවස්ථාවක් එන්න පුළුවන්. මොකද ඒ තර්කානුකූලව ඒ හිතන එක බර බවට තේරෙවි සාමාන්‍ය හිත tempat වීගෙන යනකොට. නමුත් අවාසනාවක් තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන විපස්සනාව තුළ තියෙන්නේ ඔය කියන අර සිතිවිලි හිතීම විතරක්ම හින්දා අර ඒ සිතිවිලි වලින් නැතුව ඒ සිතිවිලි රහිතව මේක දිහා බලාගෙන ඉඳලා මේක මේක තුල තියෙන අර ස්වභාවික අනිත්‍යතාවය දකින්නවා කියන එක විපස්සනාවක් හැටියට ඒක විශේෂ උදයක් දකින්න දෙයක් හැටියට අපි විශ්වාස කරන්නේ නැහැ ගොඩක් කරකට තවදුරට. ඉතින් අන්න ඒක හින්දා සමහරක් වෙලාවට අපි පෙළඹෙන්න පුළුවන් ආපස්සට යන්න කියන එකයි මම ඉස්සෙල්ලා ඒ අම්මට කිව්වේ. ඉතින් අම්මේ ඔබතුමියගේ කාරණාව ගැන කියනවා නම් මට තේරෙන හැටියට සමහර වේදනාවල් තියෙනවා ඇත්ත. ඒවා එනවා ඉන්නෙත් නෑ යනවා. සමහරක් වෙලාවල් තියෙනවා වේදනාව යනකොට තමයි අපිට තේරෙන්නේ. සමහරක් වෙලාවල් තියෙනවා වේදනාව ගියාට පස්සේ. සමහරක් වෙලාවල් තියෙනවා වේදනාව එනකොටම වගේ අහුවෙන්නම් පුළුවන්. ඒ වගේමයි සමහර වේදනා තියෙනවා ආවා ඉන්නවා යන්නේ නැහැ. මට මතකයි ඒක සුදුහාමුදුරුවෝ කෙනෙක් කිව්වා. අමත සිරි කියන තාමත් ඉන්නව නැසප් එකම මේ. නැසි මුණ ගහන්න ගිය වෙලාවේ මට දවසක් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවා කාර්යකට කලින් මොන මේ. මේ දාවි වේදනාව එනවා ඉන්නවා යනවා කිව්ව මුලින්. පස්සේ වේදනාව එනවා ඉන්නවා යන්නේ නැහැ. අන්න එහෙම තැනක් එනවා. එතකොට මූලිකව අපි හිත හදාගෙන තියෙන ඔය සුළු වේදනාව කියන දෙයට ඒ සුළු වේදනාව කියන එකත් එක්ක වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඕකට බුදුහාමුදුරුවෝ උගන්වන මෙන්න මෙහෙම පොඩි ක්‍රමයක් තියෙනවා. ඕක තියෙන්නේ සූත්‍රය ඇවිල්ලා සංයුත්නිකායේ පහේ තියෙන්නේ මට මතක නැහැ සූත්‍රේ නම නම්. සතිපට්ඨාන සංයුත්තේ කොහොමද? බලන්න ඔය කියන වේදනාව තියෙන අපි හිතමුකෝ ඒක ධනිස්සක කියන්නකෝ. එහෙමයි. එතකොට අනිත් ධනිස්සේ ඒ තරම් වේදනාවක් නොතිබෙන්න පුළුවන්. හැබැයි අපි අපේ මනස කාලාන්තරයක් තිස්සේ පුරුදු කරලා තියෙන්න පුළුවන් වේදනාත්මක ස්වභාවය එක විතරක් ජීවත් වෙන්න. මම ආයෙත් කියනවා අපේ මනස අපි පුරුදු කරලා තියෙන්න පුළුවන් අන්නේ වේදනාත්මක ස්වභාවයත් එක්ක විතරක් ජීවත් වෙන්න. එහෙම වුණාම අර වේදනාවක් නැති එක අපිට අමතක වෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවට පුළුවන්කමක් තියෙනවා සමේක තියෙන විකුණු පසුතැවීම. පුළුවන්කමක් තියෙනවා අර වේදනාව නැති පැත්ත චුට්ටක් මෙනෙහි කරන්න. ප්‍රසාදනීය නිමිත්තේ චිත්තම් පණිදේතම් බක් කියලා පාලිය කියන්නේ. අපිට ප්‍රසාදේ ගන්නවද කාරණාවක් තියෙනවා නම් එහෙම නැත්නම් වේදනාවක් නැති පැත්තක් තියෙනවා කියලා උදාහරණයක් ඇටියට කියමුකෝ. අන්න ඒ වේදනාවක් නැති පැත්ත පොඩ්ඩක් අවධානයට ලක් කරලා බලන්න. ඒ වේදනාව නැති පැත්තේ ඒ වේදනාව නැති වෙන්න තියෙන හේතුව මොකක්ද? එතකොට සමහරක් වෙලාවට තේරෙයි අපි ධනිස්සම ගත්තොත් උදාහරණයේ හැටියට ඒ ධනිස්ස ඕනාවට වඩා හිර කරලා තද කරලා තියෙනවා නම් ඒ පැත්තට ඇඟ බර වෙලා නැවිලා තියෙනවා නම් සමහරක් විට මේ වගේ බොහොම පොඩි ප්‍රශ්නයක් තියෙනත් පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිටම ඉගෙන ගන්න පුළුවන් වේවි. ඒකෙන් නිදහස් වෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා. හැබැයි හැබැයි එහෙමත් නැතිව සාමාන්‍ය ජීවිතයේදී තියෙන ලොකු වේදනාවක් නැතිනේ. කරුණාකර ඉරියව් මාරු කරගන්න. එහෙම නැත්නම් ඒකට සුදුසු සුදුසු විදිහේ මොනවද ප්‍රතිකරණයක් කරන්න. එහෙම නැතිනම් අර භාවනා කරන අවස්ථාවේදී විතරක් නම් මේ දේ වෙන්නේ ඔය කියන ආකාරයට ප්‍රසාදනීය නිමිච්චි චිත්තම් පණිදහිතබ්බන් කියන හැයි. ඒ කියන්නේ ප්‍රසාදයේ ගන්නවන හිතට සන්තෝෂය දැනසීම සතුට ගෙන්නන මොකක් හරි අරමුණකට හිත ගන්නවා කියනවා වගේ අර ඒ වේදනාව කියන පැත්ත හැර අනිත් පැත්තේ වේදනාවක් තියෙනවද නැද්ද කියන එක තේරුම් අරගෙන ඒ පැත්තේ වේදනාවක් නැති ඒ ඒ හේතු ටික මේ ශරීරය තුල අනිත් පැත්තට වර්ධනය කරන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. එතකොට අපි වේදනාව නිර්වේදනාවක් තුලින් ජය ගන්න හදනවා කියන්නේ. ඒක එතකොට අර සිතුවිලි භාවිතා කරනවට වඩා චුට්ටක් වෙනස් කරනවා. එහෙමයි. ඒකවර අර පාලි අර අර කියන්නේ මොකද්ද අර අර කොණ්ඩෙ කපන එක්කිනා ඔළුවට අර අර වතුර ගහන කුරිච් ගාලා අර ඒ ගහපු හරිය විතරක් සීතල වෙනවා. එතකොට අනිත් පැත්ත සීතල නෑ. අර ඔළුවට වතුර ගහපු හරිය විතරයි සීතල. ඒ වගේ අපිට කියනවා මේක අර සම්පූර්ණම චිත වුණාම මේ සම්පූර්ණම ඔළුව හැමතැනම හැමතැනම සීතලයි වගේ තේරෙනවා වගේ අර අර අර තියෙන අර වේදනාවක් රහිත භාවය පුළුවන් නම් වර්ධනය කරගන්න කියලා උත්සාහ කරන්න කියලා කියනවා අර අනිත් පැත්තට. වේදනාව සහිත ඒ දුක්ඛිත භාවය නෙවෙයි. ඒ වේදනාව කහිත ස්වභාවය පවත්වා ගන්නෙ කොහොමද කියන උදාහරණයක් ඇටියෙදි ආපහු අර වේදනාව නැති පැත්තේ අපි කකුල භාවිතා කරන්නේ නැත්නම් ඒ ධනිස විවේකයෙන් තියාගෙන ඉන්න විදිය සිව් තුල තියෙනවා නම් අර ඇඟේ රෙදි හිර වෙලා නැතිනම් ඊළඟට මේ පැත්තට වුණාට වඩා බර වෙලා නැතිනම් මාන් මේ වගේ ලක්ෂණ ගොඩාක් තියෙන පුළුවන්. මාන් මේ වගේ ලක්ෂණ ටිකක් අනිත් පැත්තට භාවිතා කරන්න බලන්න. එතකොට ඒ කියන වේදනාව නැති වෙන අයත් පුළුවන්. සමහරක් වෙලාවල් තියෙනවා එහෙමත් ඉවත් නොවන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මම නම් කරන්නේ එකේ ඉඳලා 10ට ගණන් කරනවා කියලා හිතනවා. මම කොහොම කිව්වද? බැරිම වුණොත් එහෙම මේ වෙලාවේදී මේ වේදනාව ඉගෙන ගන්නවනම් ඉන්නවා. නැතිනම් ඉරියව් මාරු. හැබැයි ඉරියව් මාරු කරන එක බොහොමත්ම සිහියෙන්, බොහොමත් ගෝමනාවෙන් පොඩ්ඩක් කරන්න බලන්න. ආ එහෙමයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ මම මම සාමාන්‍යයෙන් ඒ එහෙම සිතුවිලි භාවිතා කරන්නේ නැහැ. එහෙම තමයි මම පුරුදු කරලා තියෙන්නේ. මම සාමාන්‍ය ඒ ස්වභාවය දිහා විස තමයි බලන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියන වගේ සමහර වේදනාව නම් ඒ කරදර කරදර වෙන සිතුවිලි කරදර වෙන වේදනා නෙවෙයි. හැබැයි අර දර දඬු බොහෝම බර වේදනා කියන්නේ ගොරෝසු වේදනා වලට තමයි මුණ දෙන්න මට තාම අර පුහුණු කරන්න ඉතින් මම ওই ස්වාමීන් වහන්සේ කියපු ඒ උපක්‍රම දැන් භාවිතා කළා මේ ඒක එහෙම පුහුණු කරන්න තමයි ඉතින් ඒ පුරුණු පුහුණු කරන් තමයි ස්වාමීන් වහන්සේ දැන් අදහස් කරන්නේ. ඉතින් බොහොම කියලා නම් ඔබ අර බුදුරජාණන් වහන්සේගේ බෙහෙත් අදහටම කිව්වොත් උන්වහන්සේට කියන්නේ මෙන්න මෙහෙමයි වෙද්දූපමෝජිනවරෝ සද්ධම්මෝ ඕසදූපෝ වෛද්‍යවරයාණන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සද්ධම්මෝ ඕසදූපෝ සද්ධර්මය තමයි බෙහෙත් ඉතින් මේ ධර්මයේ තියෙන බෙහෙත් ටික තමයි ඔය අහුවෙච්ච අහුවෙච්ච තැන් දෙකෙන් මම මේ කිව්වේ ඕක තියෙන්නේ විකුණු පස කියන සූත්‍රයේදී ඕකේ අපිට ඇත්තම කියනවා නම් ඔය මේ කියන වේදනාව දිහා බලාගෙන ඉඳලා මේ වේදනාව නැති වෙලා යනකම්ම ඒක ඒක තේරුම් ගන්න පුළුවන් කමක් එනවනම් ඒකට කියනවා අපනිදාය භාවනාව කියලා. පනිදාය භාවනාව කියන්නේ ඔය විදිහට අපි හිත වෙනත් තැනකට අරන් ගිහිල්ලා නැත්තම් අපේ අවධානය තුල වෙනත් එකක් ආරෝපණය වෙන්න දීලා ඒ වගේ දෙයක් අර පැත්තට තරක් යනවා. ඉතින් ඒක භාවනා වන්ද දෙකම අපිට කරන්න පුළුවන්. අපි මූලිකව බලමු අර අර අර කියන විදිහට ප්‍රසන්නණීය නිමිත්තේ පිච්චිත්තම් පණිදහිතබ්බන් කියන ඇහි අර හිත ප්‍රසන්නයේ ගන්නවන එහෙම දෙයකට අරන් යන්න බලමු. එතකොට අපිට මේක ඇතුලේ තවත් නම් දේවල් කරන්න තියෙනවා කියන එක තවත් මේකට තියෙන සොලියුෂන්ස් තියෙනවා කියලා. එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න අවසරයිද? එහෙමයි. ස්වාමීන් වහන්සේ මම භාවනාවට ගොඩක් අලුත් කෙනෙක්. ඉඳලා හිටලවත් ආනාපාන සතිය මම කරන්න උත්සාහ කරොත් ගොඩක් අමාරු වෙලා තියෙනවා මේ හුස්ම ගැනීමට හිත යොමු කරවන්න එක එක අතවට එක එක දේවල් වලට හිත යනවා ඊට පස්සේ මටත් මායක තරහ ගිහලා තමයි නවතින්නේ දැන් මම ස්වාමීන් වහන්සේ කියපු දේවල් අහලා හිතාගත්තා මේ මුලින්ම යම් තැනක වාඩි වෙලා අර බාහිරෙන් එන ඒ අරමුණ වලට ඒ කියන්නේ සිතට යනවා නම් යන්න දීලා ඒ ඒ ඒ විදිහට පටන් අරගෙන ඊට පස්සේ මා තුළට කියන්නේ මගේ හුස්ම ගැනීම තුළට අවධානය යොමු කරව ගන්න. ඒක ඒක සුදුසුද කියලා මට ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ. එහෙමයි. අම මෙහෙම දැන් මම මම කියන්නේ නැහැ. සමාවෙන්න ඕන මම කියන්නේ නැහැ ඉස්සෙල්ලම බාහිරට හිත දාන්න කියලා. හොඳේ? මම කියන්නේ අනේ අපේ හිත ඉස්සෙල්ලම බාහිරට නම් යන්නේ යන්න දෙන්න. බාහිරට නම් යන්න දෙන්නේ යන්න දෙන්න බල කරන්න එපා යාව ගන්න. ඒ යන එක තීරුම් ගන්න. ඒ කියන්නේ ඒ ඇහෙන සද්ද නම් ගන්නේ ඒ සද්දේ අපි භාවනා කමඨාන බවට පරිවර්තනය කරගන්නවා මුලින්. පරිමුඛං සතින් උපට්ඨකෙත්ත. ඕකයි මේකේ බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය තුළ තියෙන පුදුමාකාරම රහක් තියෙන වචන. මගේ ඇත්තටම මම පුදුමාකාර කැමැත්තක් තියෙන වචනයක් ඔක. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අපේ හිත යන්නේ මොකක්ද? ඒ දේ භාවනාවක් භාවනා අරමුණු කරගන්න පටන් ගන්නවා. එතකොට අම අපිට දැන් ප්‍රශ්නේන්නේ දැන් අම කිව්වාගේ දැන් මාත් එක තරහ වෙලා දැන් භාවනාවේ නැගිටින්නේ කියලා ඒකට එන්නේ දැන් අපි භාවනා කරන්න කැමති මම හුස්ම බලන්න කැමති නමුත් හිත කැමති ඔරලෝසුවේ සද්දය අහන්න. දැන් හිත කැමති එහෙම නැත්තම් ආහනයක් කරනවා ඒක අහන්න. හිත කැමති දොරක් ජනලයක් අහනවා ඒක අහන්න. හිත කැමති ඊයේ බලපු ෆිල්ම් එකක් තියෙනවා නම් ඒක ගැන කල්පනා කරන්න. අන්න එහෙම එකක් කියනවා. හිත කැමති ශරීරයේ කොහෙට හරි ගිහිල්ලා හිත මෙහෙට පැනපැනේ. හිත කැමති මේ ඇඟට දැනෙන කුණගක් තියෙනවා නම් ඒක දැනගන්න. ඒ වුණාට මම කැමති ආනාපානය කරන්න. ඔන්න ඔතනම තමයි යන්නේ. අපි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ අර මේ ලක්ෂණ ටික ප්‍රකට වෙන හරි හරි තෝතැන්නක් භාවනාව කියලා කියන්නේ. ඇත්තටම කියනවා නම් භාවනාව කියලා කියන්නේ ශ්‍රේෂ්ඨම ගුරුවරයෙක්. හේතුව තමයි අපිට අපි ගැන උගන්වන හින්දා ඊළඟ වතාවේදී අපි භාවනා කරන්න උනාම මොහොතක් තරකේ වාඩි වෙලා අම්මගේ හිත පහටද යන්නේ කියලා බලන්න. ඒ අනේක භාවනා අරමුණ කරගන්න. කොහොමත් වෛද්‍ය විද්‍යානුකූලව ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන්ම කියනවා ඕනම දෙයක හිතක් tempat වෙලා තියෙන තපරටයි කියලා. ඊට පස්සේ ඒකෙන් අයින් වෙන්න බලන්න. ඉතින් ඒ වගේ අර හිත යන්නේ වල ටික ඉස්සෙල්ලා අපි අනුමත කරලා ඒ දේවල් ටික දැනගන්න පටන් ගත්තාම හිත නිරන්තරයෙන්ම නැත්නම් ස්වභාවිකවම අපි ගාවට තමන් ගාවට කිට්ටු වෙන්න ඒක රාශි වෙන්න පටන් ගන්නවා. අනේ එහෙම වුණාම ආනාපානෙ තේරුම් ගන්න පුළුවන්කම හම්බෙන්නේ. අනිවාර්යෙන් ඔබතුමී ටික කරගන්න පුළුවන්කම අනිවාර්යෙන්ම එහෙම එහෙම ස්වාමීන් වහන්සේ ගොඩක්ින් සිද්ධ වෙනවා මම වැඩ කරන්නේත් මනෝවෛද්‍ය විශේෂඥයෙක් හැටියට ඒ අර තත්පරට ඒ කතාව මට රිලේට් වෙන්න පුළුවන්. හරි සාරි. ඒක දැනගත්තේ වෙනස පුතයක්. එහෙමයි. බොහොම සතුටුයි. බොහොම සතුටුයි මොන කියන්නේ. මම හිතන්නේ ඔබතුමිය නේද UK වලින් දාවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. බලන්න පොඩ්ඩක් ආයෙත් කරලා වැඩිමුර කාලයක් යොදවන්න, ඒ කියන්නේ බලහත්කාරයෙන් කරන්න උවමනා නැහැ අපිට. ඊට වඩා මේක තුළට ස්වභාවිකව වැඩෙන්න දෙමු. භාවනාව කියන්නේ හරියටම කියනවා නම් ගහක් හදනවා වගේ දෙයක්. අපි කරන්නේ ප්‍රතිසයි, වතුරයි, ඉරේලියයි ලැබෙන ශ්වාසනවා. ගහ හැදෙන එක ගහේ දෙයක්. ඒ වගේ භාවනාවට අපිට කරන්න පුළුවන් වෙන්නේ හිත යන්නේ කොහෙද කියලා තේරුම් ගන්නවා. ඒ දේවල් ටික නෝටිස් කරගන්නවා, දැනගන්නවා, දැක ගන්නවා. එතකොට භාවනාව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒකින් ලැබෙන ප්‍රතිලාභය හැටියට අපිට ලැබෙනවා. මේ ලෝකේ තියෙන දේවල් ස්ථිර හැටියට අල්ලගන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන දෙයක් වුණාට ඒකට අපෙන් අපි කොහොමද කියන්නේ අපිව පනිෂ් කරන්න යන්නේ නැහැ. අපිට අපිට වාදාරෝපණය කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ සිද්ධ වෙච්ච දේ තුල තියෙන රියැලිටි එක කියලා කියන ඒ සත්‍යතාවය තේරුම් ගන්න බලනවා. ඒකට ඒ සත්‍යතාවයත් ජීවත් වෙන අපිට නිදහස් නිෂ්කලංක නෙවෙයි සනසුණු මානසිකත්වයක් හදාගන්න පුළුවන්කම හම්බ වෙනවා. මොකද මේ හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යන දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සත්‍ය ගොඩක් පිංචිද වෙනවා. සංසද. අවසරයි ස්වාමීන් වහන්සේ.